ඇත් දෙක පියාගෙන එක වරක් පමණක් ආශ්වාස කරන්න ප්‍රශ්වාස කරන්න. එතෙන් සිට හුස්මටම හිත යොමු කරගෙන දිග්ග ස්වභාවයක් දැනෙනවා නම් දිග්ගයි දිග්ගයි නිසයි ස්වභාවයේම දැනුවත් දෙකයි කියලාම හිතන්නේ දැන් හුස්ම සියුම් මනස භාවයන් දැනේ Mm-hmm. සිත හුස්මත් ඒකාග්‍ර විලා 哟。 ධර්මිනී ධ්‍යාන දෙවෙනි ධ්‍යානය සමා දිවිනි ධානය පීති සුඛ ඒකං Devi とりにりは أنتم तर्विनिध्या සමාධි සිත ඉහළට නැගී පවතිනා උපේක්ෂක පවතිනා അത്തരങ്ങി तरणि ध्यान අත්තර විනිධ්‍යා تَرَى සමාධිසිත උපේක්ෂකව පවතිනවා ඉහළට නෙගී කරවිමි ධ්‍යාන 从。 देवेनि ध्या විනා උපමතම ඒකාග්‍ර පන්න වෙන්නේ ඉන්ද්‍රියා දැන් ආයෙත් දැන් දෙක පියාගෙන විනාඩියක් විතර විවේකයෙන් ඉන්න බලන්න. දැන් බලන්න වෙනද වගේ සිතවිලි වෙනාද කියලා බලන්න Venga, it's bien, ¿no?